බෝධිසත්වයාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේහි ඉඳලා බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් විවරණ ලබනවා. පළවෙනි විවරණය ලබන්නේ දීපංකර පාදමූලය තුලදී ඒ જાතිය තුලදී බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා හිටියේ සුමේද කියන නාමයෙන් තාපසයෙක් විදිහට. දීපංකර බුදුරජාණන් වහන්සේගේ දවස සුමේද තවුසා ගිහිගේ තුල ජීවත් වුණත් ඔහු එහි තියෙන කම්සපවල ආදීනව මනසින් දකින්නට යෙදුනා. ඒ කම්සප්පවල තියෙන භයානක බව මනසින් දැකලා කම්සපවල තියෙන වේදනාකාරී බව මනසින් දැකලා කම්සප තවදුරටත් කෙනෙක්ව සසර උපද්දවන්නට මිසක සසර ගමන නවත්තන්නට හේතු වෙන්නේ නැහැ කියන කාරණාව දැනගත් සුමේද වනගත වෙනවා තාපස වේශයකින් වනගත වෙලා බවුන් වඩනවා. බණපොත තුළ සඳහන් වෙන්නේ සුමේද තවුස පංච අභිඥාවන් උපදවා ගත්තා කියලා. දීපංකර බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වඩින අවස්ථාවේදී සුමේද තවුස ආකාශයෙන් ගමන් කරනවා නගරයට එනවා එනකොට දකිනවා මිනිස්සු එකතු වෙලා පාර සකස් කරනවා සුද්ධ කරනවා දීපංකර බුදුරජාණන් වහන්සේට වඩින්න. එහිදී අපි අහලා තියෙනවා සුමේද තාපසතුමා ආකාශයෙන් බිමට ඇවිත් Tamanටත් එක්තරා කොටසක් ඉල්ල ගන්නව හදන්න සකස් කරන්න පිළිසකර කරන්න. පංච අභිඥාවන් ලබාගෙන හිටපු සුමේද තවුසට තාපසයට හැකියාව තිබුණා අවශ්‍ය නම් උවමනාව තිබුණා නම් සුමේද තාපසයට ඔහු ලබාගත් කොටස සම්පූර්ණ මල් වලින් අතුරන්නට ඕන නම් එහෙම irdimaය ප්‍රතිහාරයක් පාන්නට පුළුවන්කම තිබුණා. නමුත් බලන්න සුමේද තාපසතුමා ඒ වෙලාවේදී එහෙම නොකල තමන්ගේ අතින්ම වෙහෙස වෙලා මහන්සි වෙලා දහදිය වගුරවලා දීපන්තර බුදුහාමුදුරුවන්ට පාර සකස් කරනවා. එතනදී තමයි පළවෙනි නියත විවරණය අපේ බෝධිසත්වයන් වහන්සේට අපේ බුදුරජාණන් වහන්සේට ලැබුණේ. දීපංකර බුදුරජාණන් වහන්සේ දේහ ලක්ෂණ බලනවා. සුමේද තවුසඟ තිබිච්ච දේහ ලක්ෂණ බලලා දීපංකර බුදුරජාණන් වහන්සේ අනාගතයේ බලනවා තව වර්ෂ කීයකින්ද නැත්නම් තව කොපමණ කාලයකින්ද මේ සුමේද කියන තාපසයා බුද්ධත්වයට පත් වෙන්නේ. ඔහුගේ ශරීරය තුල ඒ දේහ ලක්ෂණ තියෙනවා. යම්කිසි දවසක අනාගතයේදී සියලු ධර්මය තමන් විසින් තනිව අවබෝධ කරගෙන ලෝක සත්වයාවත් සසරින් එතර කරන ලක්ෂණ ඔහු තුල තිබුණා විද්‍යාමාන වුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ වෙලාවේ දකින්න අනාගතයේ ගෞතම කියන නමෙන් බුද්ධත්වය අවබෝධ කරගන්නවා. සම්බුද්ධ රාජ්‍යයටපත් වෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ මේ තැනට වැඩම කරනකොට දෙවි මිනිසුන් ඇතුළු කොට ඇති බ්‍රහ්මයන් ඇතුළු කොට ඇති මහ විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ගමන අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට දෙවි මිනිසුන් සහිත වූ සියලු පිරිසට සියලු ප්‍රජාවට ඇහෙන්නට දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දුන්න අනාගතයේ ගෞතම නමින් බුද්ධත්වයට බුද්ධ රාජ්‍යයට මේ සුමේද තාපසතුමාපත් වෙනවා කියලා. එතෙන් පටන් බුද්ධත්වය අවබෝධ කරගන්නට ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විවරණ ලබනවා. ඒ විවරණ ලැබපු බුදුරජාණන් වහන්සේලාගෙන් 21 වෙනි බුදුරජාණන් වහන්සේ තමයි වෙස්සපු බුදුරජාණන් වහන්සේ. අපේ බෝධිසත්වයාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ 21 වෙනි විවරණය ලබන්නේ වෙස්සපු බුදුරජාණන් වහන්සේගෙන්. විවරණයක් කියලා කියන්නේ අනාගතයේ දවසක මේ தත්ත්වයටපත් වෙන්නට අවශ්‍ය කරන කරුණු කාරණාවන් ටික අවසරය ලබනවා කියන එක. වෙස්ස වූ බුදුරජාණන් වහන්සේත් අපේ බෝධිසත්වයන් වහන්සේට විවරණ දෙනවා. වෙස්ස වූ බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය බණපොත තුල සඳහන් වෙන්නේ උන්වහන්සේ අවුරුදු 60000ක් තරම් ආයු කාලයක් වින්දනය කළා කියලා. අවුරුදු 60000ක ආයු කාලයක් වින්දනය කරන වෙස්සබෝ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ තුල උත්පත්ති ලැබනකොට උන්වහන්සේගේ තාත්තා වෙන්නේ පියතුමාණන් වෙන්නේ සුප්පතීත නැත්නම් සුප්පවන්ත කියන රජතුමා. එක තැනක සුප්පතීත කියන නමිනුත් සුප්පතීතම කියන නම සුප්පවන්ත කියන නමිනුත් භාවිතා කරලා තියෙනවා. ඒ නිසා තාත්තා විදිහට සුප්පවන්ත රජතුමාපත් වෙනවා. අම්මා විදිහටපත් වෙන්නේ සීලවතී කියන රජින. එතකොට මේ අම්මටයි තාත්තටයි දෙන්නට දාව නැත්නම් සුප්පවන්ත රජතුමාටත් සීලවතී දේවියටත් දාව උත්පත්තිය ලැබනවා වෙස්සබෝ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ විවාහ ජීවිතයටපත් වෙනවා. විවාහ ජීවිතයටපත් වෙන්නේ විසවගේ නම සුමිත්‍රා කියන විසව. එම නැත්නම් ඒ නමම සඳහන් වෙනවා සුචිතා කියන නමින් සඳහන් වෙනවා. සුචිතා කියන නැත්නම් සුමිත්‍රා කියන විසව සමග විවාහ ජීවිතයටපත් වෙලා මේ ලෝකයට දරුවෙක් දායාද කරනවා දායාද කරන දරුවා සුප්‍රබුද්ධ කියන නමින් සඳහන් වෙනවා සුප්‍රබුද්ධ කියන දරුවව දායාද කරලා මෙතුමාණන් වසර දසදහසක් රාජ්‍ය සම්පත්තිය වින්දනය කරා කියලායි බණ පොතේ සඳහන් වෙන්නේ අවුරුදු 10000ක් රජසිර විඳිනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අපි දන්නවා වසර 29ක් තරම් කෙටි කාලයක් තමයි රජගේ තුල ජීවත් වුනේ. එතකොට පැහැදිලිව පේනවා පුද්ගලයාගේ ආවුෂය නැත්නම් පුද්ගලයාට ජීවත් වෙන්න ලැබෙන්න ලැබෙන ඉඩකඩ අවකාශය ටිකෙන් ටික ටිකෙන් ටික ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවස වෙනකොට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා 120ක් වගේ කෙටි කාලයක් ආවුෂ වින්දනය කරන්නට පුද්ගලයාගේ පූර්ණ ආවුෂ අවුරුදු 120ක් වගේ කෙටි කාලයකට ඇවිල්ලා තියෙනවා කියලා අපි දන්නවා. එතකොට වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ දවස ආයු කාලයේ උන්වහන්සේට තිබුණේ අවුරුදු 60000ක්. වෙස්සබ බුදුරජාණන් වහන්සේ නැත්නම් ගේ ජීවිතය තුළ හිටපු මේ පුද්ගලයා ගේ ජීවිතෙන් නිකුත් වෙන්නේ ඉවත් වෙන්නේ තනිවම නෙවෙයි. බණපොතේ සඳහන් වෙනවා 70000ක් පමණ පිරිසක් එකට එකතු කරගෙන තමයි ගෙහි ගෙයින් නික්මෙන්නේ දුක්ෂර ක්‍රියා කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ දුක්ෂර ක්‍රියා කාලය අවුරුදු 6ක්. බණපොත තුල තියෙන්නේ වැඩිම අවුරුදු ගාණක් දුක්ෂර ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ. වෙසබු බුදුරජාණන් වහන්සේගේ දුක්ෂර ක්‍රියා කාලය මාස 6ක් තරම් කෙටි කාලයක්. උන්වහන්සේ මාස 6ක කාලයක් දුක්ෂර ක්‍රියා સિદ્ધ කරනවා. දුක්ෂර ක්‍රියා විඳලා ශිරිවඩ්ඩන කියන නාගාංගනාව උන්වහන්සේට පූජා කරනවා කිරියාහාර පූජාවක්. ඒ කිරියාහාර පූජාව වළඳලා ශිරිවඩ්ඩන කියන නාගාංගනාව පූජා කළ මේ කිරියාහාර පූජාව අනුභව කළා තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ. වෙසබ බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම උනේ සෝන සහ උත්තර කියන රහතුන් වහන්සේලා දෙනම. එතකොට වෙස්සබ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ කාලය තුල අපේ බෝධිසත්වයාණන් වහන්සේ නියත විවරණ ලැබමින් ඇවිල්ලා බෝධිසත්වයාණන් වහන්සේ ඉපදෙනවා සුදසුන් කියන රජ කෙනෙක් විදිහට. උන්වහන්සේගේ නම උනේ සුදසුන්. සුදසුන් කියන මේ රජතුමා වෙස්සබෝ බුදුරජාණන් වහන්සේගේ දවස සංසාරගත පුරුද්දටම ඉපදිච්ච කුසල චේතනාවන් නිසාවෙන් පුණ්‍ය චේතනාවන් නිසාවෙන් මහා පින්කමක් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන පින්කම තමයි වෙස්සබෝ බුදුරජාණන් වහන්සේට ගඳ කිලියක් විශාල මුදලක් වියපැහැදම් කරලා මේ සුදසුන් කියන මහරජතුමා නැත්නම් විවරණ ලබන අපේ බෝධිසත්වයාණන් වහන්සේ වෙස්සබූ බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලබනවා. මේ ගන්ධකිලිය විතරක් නෙවෙයි ගන්ධකිලියට අමතරව පරිවාර විහෙර විහාර දහසක් සුදසුන් කියන අපේ පෙරම් පුරණ බෝධිසත්වයාණන් වහන්සේ සකස් කරලා වෙස්සබූ බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා බණ පොතේ සඳහන් වෙනවා. එතකොට අපිට තේරෙනවා පින්වත්නි එහෙනම් පෙර ජීවිතවලදී පවා අපේ බුදුරජාණන් වහන්සේලාගේ දවස බෝධිසත්වයන් වහන්සේලා පවා තුනුරුවන් වෙනුවෙන් ශාසනය වෙනුවෙන් මහා විශාල කැපකිරීමක් දැවැන්ත කැපකිරීමක් සිද්ධ කළා තියෙනවා. එතකොට අපිට මේ කාරණාවලින් පැහැදිලි වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නැත්නම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ දවස විවරණ ලබන්නේ වෙස්සබූ බුදුරජාණන් වහන්සේට විශාල ආරාමයක් පූජා කරනව ගඳකිලියක් පූජා කරනව ඒ ගඳකිලිය වගේම පරිවාර විහෙර විහාර දහසක් සකස් කරලා පූජා කරලා තමයි නියත විවරණ ලබන්නේ. එහෙනම් අදටත් මිනිස්සු අපි දකිනවා සමහර වෙලාවට සංසාරගත පුරුද්ද තියෙන උදවිය තුනුරුවන් වෙනුවෙන් අප්‍රමාණ පින්කුසල් සිද්ධ කරනවා. ඒ පින්කුසල් සිද්ධ කරන අය අතර අපි දන්නේ නැහැ සමහර වෙලාවට පාරමිතාවන් පූර්ණේ කරන පාරමිතාවන් වෙනුවෙන් සංසාරගත පුරුද්දට ඒ කටයුතු සිද්ධ කරන උදවිය ඉන්නවද නැද්ද කියන එක පිළිබඳ අපිට හරියාකාර නිශ්චිත අවබෝධයක් නැහැ. හැබැයි අපි ඒක කාරණාවක් දන්නවා මේ ආකාරයට බෝධිසත්වයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබනකොට ඒ ශාසනය වෙනුවෙන් හැම අවස්ථාවකදීම යම් දෙයක් සිද්ධ කරලා තියෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ තුලදී උනත් අපි දන්නවා උන්වහන්සේ අපේ බෝධිසත්වයාණන් වහන්සේ විවරණ ලබද්දී සුමේද තාපසතුමා වෙලා ඉඳලා විවරණ ලබද්දී දීපංකර බුදුරජාණන් වහන්සේට වැඩම කරන්නට අවශ්‍ය කරන මාර්ගයක් සකස් කරනවා. ඒ මාර්ගයේ කඩතොළු වෙච්ච තැන්, ඒ මාර්ගයේ ගමන් කරන්න බැරි තැන්, ඒ මාර්ගය තුල පිළිසකර කළ යුතු තැන් බෝධිසත්වයාණන් වහන්සේ සුමේද තාපසතුමා වෙහස මහන්සි වෙලා ඒ තැන් සකස් කරනවා පිළිසකර කරනවා. එතකොට හැම අවස්ථාවකදීම බුදුවරයාණන් වහන්සේලාගේ ශාසනයන් තුලදී ශාසනයට යම්කිසි දෙයක් මේ හැම කෙනෙක්ම වෙනුවෙන් හැම බුදුරජාණන් වහන්සේ නමක්ම වෙනුවෙන් අපේ බෝධිසත්වයාණන් වහන්සේ සිද්ධ කළා තියෙනවා. එහෙනම් මෙතනදී පැහැදිලි වෙන කාරණාවක් තමයි කාටවත් තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. කාටවත් මේවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. මොනවද? ශාසනය වෙනුවෙන් ගොඩනගන දේවල්. පෙරුවන් වෙනුවෙන් ගොඩනගන දේවල්. තෙරුවන් වෙනුවෙන් පූජා කරන දේවල්. අපි කාටවත් ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න බෑ. සමහර වෙලාවට අපි දන්නවා අපිට ඇහෙනවා අපි අහලා තියෙනවා. සමහර විට භික්ෂූන් වහන්සේලාම උනත් ප්‍රකාශ කරනවා. බුද්ධ ශාසනය කියලා කියන්නේ විහෙර විහාර ටික නෙවෙයි කියලා. බුද්ධ ශාසනය කියන්නේ දාගත් ටික නෙවෙයි කියලා. බුද්ධ ශාසනය කියලා කියන්නේ බෝධීන් වහන්සේ නෙවෙයි කියලා. බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ පූජා කරන අෂ්ට පරිස්කාර නෙවෙයි කියලා. සමහර වෙලාවට අපි එහෙම තර්ක කරනවා. නමුත් මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා පින්වතුනි. බුද්ධ ශාසනය හා බැඳිච්ච පින්කුසල් සිද්ධ කරගන්න කැමැති වෙන උදවියට ඒ ශාසනය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට ඉඩ කඩ තියෙනවා ඒක අවහිර කළා නෑ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවසක් විශාඛා මහෝපාසිකාව බුදුරජාණන් වහන්සේට පූජා කරන ආරාමය පූර්වාරාමය. පූර්වාරාමයේ පූජා කරන්නේ විශාකා මහ උපාසිකාව තමන්ගේ සන්තකයේ තිබිච්ච එකම එකක් පමණක් වන මහලතා මේලා පළඳනාව විකුණලා මහලතා මේලා පළඳනාව විකුණලා ලබා ගන්න විශාල ධනයක් වියපැහැදම් කරලා තමයි පූර්වාරාමය කියන ආරාමය බුදුරජාණන් වහන්සේට සකස් කරලා පූජා කරන්නේ. එතකොට තෙරුවන් වෙනුවෙන් කරන පූජාවක්. බුද්ධ ශාසනය වෙනුවෙන් කරන පූජාවක්. මහා සංඝරත්නය වෙනුවෙන් කරන පූජාවක්. බුද්ධ ප්‍රමුඛ ආර්යයන් වහන්සේලා වෙනුවෙන් කරන පූජාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු දවසත් ඒ ආකාරයට ශාසනය වෙනුවෙන් ඒ දේවල් සිද්ධ වුණා නම් නියත විවරණ ගන්න අපේ බෝධිසත්වයාණන් වහන්සේ සුදසුන් කියන මහරජ වෙලා ඉඳෙද්දි ඒ වගේ පූජාවක් වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කළා නම් අදටත් ඒ දේවල් ඒ පින් ඇති පුද්ගලයෝ පින් ඇති උදවිය, පිනට හිත නැමෙන උදවිය අදටත් එවැනි පූජාවන් සසුන වෙනුවෙන් සිද්ධ කරනවා. අදටත් එවැනි පූජාවන් සසුන වෙනුවෙන් සිද්ධ කරනවා. ඒ නිසා අපි දන්නවා අදට වුණත් අනුරාධපුරයට ගියහම රුවන්වැලි මහා සෑය දකිනකොට කෙනෙක්ගේ හිතට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ පෙරම්පුරන, පෙරම්පුරපු දුටුගැමුණු මහරජතුමා වගේ උදවිය සංසාර ජීවිතයේ පුරාවට පින්කුසල් වඩපු උදවිය එවැනි දේවල් නිර්මාණය කරන්නට හදන්නට નિરાයාසයෙන්ම හිත පෙළඹිච්ච නිසා පින්වතුන් නිකමට හිතන්න රුවන්මැලි මහා සෑය දකිද්දී රුවන්මැලි මහා සෑයට කිලෝමීටරයක් විතර පිටිපස්සෙන් ඉදෙද්දී ඒ මහා සෑයේ ගර්භය දකිනකොට කෙනෙක්ගේ හිත මොනතරම්නම් ශ්‍රද්ධාවෙන් ඔද වැඩිලා යනවද රුවන්මැලි මහා සෑයේ කොත ඈතට පේනකොට කෙනෙක්ගේ හිත ශ්‍රද්ධාවෙන් කොච්චර ඔද වැඩිලා යනවද? රුවන්මැලි මහා සෑයේ චූඩා මාණික්කයට සූර්ය රශ්මිය වදිනකොට ඒකෙන් නිකුත් වෙන ආලෝකය දකිනකොට මිනිස්සෙක්ගේ කෙනෙක්ගේ හිත කොච්චරනම් ශ්‍රද්ධාවෙන් ඔද වැඩිලා යනවද? ඒ ශ්‍රද්ධාව නිසාම තමයි මහා සෑය ළඟට ලං නොවුනත් ඈත තියාම මිනිස්සුන්ගේ අත් දෙක එකට එකතු වෙලා සාදුකාර දෙන්නේ අර හිත තුල ගොඩනැගෙන ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව පින්වත්නි එහෙනම් ගොඩනැගෙන්නේ තෙරුවන් වෙනුවෙන් පෙන්වන්නට පුළුවන් යම් දෙයක් सिद्ध කරලා තියෙන නිසා. ඒක පෙර බුදුවරුන්ගේ සිරිත. පෙර බුදුවරුන් ඒවා කොයි වෙලාවකදීවත් තහනම් කළේ නැහැ ප්‍රතික්ෂේප කළේ නැහැ එතකොට ඔබ නිකමට හිතන්න පින්වත්තුනි එහෙනම් රුවන්මැලි මහා සෑය තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. එතකොට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන රුවන්මැලි මහා සෑය තුළ අදටත් අපි වඳින්නේ වන්දනමාන කරන්නේ පින්වතුනි එහි තියෙන විශාලත්වයට එහි තියෙන ආශ්චර්යය දකින්නට අපේ ඇස් දෙක පින් කරලා තියෙන නිසා. එතකොට ඔය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිකන් මුඩු බිමක යට කරලා තිබුණා නම් කෙනෙකුට ඔය ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට යනකොට අපිට ඇති වෙන අමුතු ශ්‍රද්ධාවක්. ඒ ඒ එලිපිට තියෙනා ඕ පවුරු පවුරු වලින් ඇතුළට යනකොට, ගේට්ටුවෙන් ඇතුළට යනකොට, වාහල් කඩෙන් ඇතුළට යනකොට අපිට අමුතු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහෙනම් ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ තුනුරුවන් වෙනුවෙන් වෙන්කල, තුනුරුවන් වෙනුවෙන් ඉදිකල දේවල් ඇස් දෙකට දකින්න ලැබෙනකොට. ඉතින් වෙස්සබෝ බුදුරජාණන් වහන්සේගේ දවසේ අපේ බෝධිසත්වයාණන් වහන්සේ උන්වහන්සේගෙන් විවරණ ලබනවා. විවරණ ලබලා ඉවර වෙලා උන්වහන්සේ ඉන්පසුව විවරණ ලැබුවට පස්සේ මේ රජමාලිගාව තුල තියෙන රජමාලිගාව ඇතුළත Taman භුක්ති විඳින මේ සම්පත්වල නැත්නම් මේ කෙලෙස්වල තියෙන ආදීනව નિરાයාසයෙන්ම දකිනවා નિરાයාසයෙන් දැක්කට පස්සේ උන්වහන්සේ රජමාලිගාව තුල තියෙන රජ සම්පත් අත්හැරලා දාන්න තීරණය කරනවා. ඒක බලහත්කාරයෙන් කෙනෙක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක નિરાයාසයෙන්ම කෙනෙක්ගේ හිතට කුසල ශක්තිය උපදුන කෙනෙක්ගේ සංසාර ජීවිතවල කුසල් වඩලා තියෙන කෙනෙක්ගේ සංසාර ජීවිතවල යම් පාරමිතාවක් අරමුණක් තියෙන උදවියගේ හිත තුළට નિરાයාසයෙන් පහළ වෙන කුසල චේතනාවක් තමයි ඒ කියන කම්සප්ප සම්පත්තීන් වල තියෙන ආදීනව මනසින් දකින එක. ඒක හැම කෙනෙකුටම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට කම්සප සම්පත්තීන් විඳින්න විඳින්න කෙනෙක් ඒ දේවල් වලට ඇබ්බැහි වෙනවා මිසක ලෝලත්වය දක්වනවා මිසක ආශාව ඇල්ම ලිංගතු බව දක්වනවා මිසක ලෙහසියෙන් ඒ දේවල් වලින් කෙනෙකුට ගැලවෙන්න බෑ. ඒ දේවල් වල තියෙන ආදීනම ලෙහසියෙන් කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට සසර කුසලය අවශ්‍යමයි. එතකොට අපි දන්නවා මේ ජීවිතවලදී උනත් පින්වත්නි සමහර වෙලාවට මහා ධනස්කන්ධයක් තියෙන පවුල්වල සමහර දරුවෝ එහෙම නැත්නම් හොඳ අධ්‍යාපනයක් ලැබලා සමහර වෙලාවට ඉංජිනේරියෝ වෛද්‍යවරු වෙච්ච සමහර දරුවෝ ඒ සැප සම්පත් සියල්ල අත්හැරලා දාලා සසුන්ගත වෙනවා. ඒ සැප සම්පත් සියල්ල අත්හැරලා දාලා වනගත වෙනවා. ඒ සැප සම්පත් වල තියෙන ආදීනව දැකලා වනගත වෙලා නැත්නම් තාපස ප්‍රෝර්ජාව තුළින් ජීවත් වෙලා යම් කිසි විදිහකින් මනස දියුණු කරන මාර්ගයක් වෙනවා. ඉතින් ඒක හැම කෙනෙකුටම ලැබෙන්නේ හැම කෙනෙකුටම කරන්න පුළුවන් කමක් ඒ ඒ අවබෝධය ඇති වෙන්නේ සසර ජීවිතය තුලත් ඒ ආකාරයට කටයුතු සිද්ධ කරපු උදවියගේ. ඉතින් මේ බෝධිසත්වයාණන් වහන්සේ නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ නැත්නම් සුදසුම් කියන මේ රජතුමා වෙස්සබූ බුදුහාමුදුරුවන්ගෙන් විවරණ අරගෙන උන්වහන්සේ අර සියලුම රජ සැප සම්පත් අත්හැරලා දානවා. රාජසේවිකාව, රාජමහේෂිකාව අත්හැරලා දානවා. තමන්ගේ රාජ්‍යත්වය අත්හැරලා දානවා. රජමාලිගාව අත්හැරලා දානවා. අත්හැරලා දාලා નિરાයාසයෙන්ම මනස පොළඹවනවා මේ කෙලෙස් සහිත පරිසරයෙන් එතර වෙලා කෙලෙස් සහිත පරිසරයෙන් අත මිදිලා නිෂ්කලංක වූ ස්ථානයකට ගමන් කරන්න. ඒ තැන වෙනුවට හැම බෝධිසත්වයන් වහන්සේ නමක්ම තෝරාගන්නේ ඒකට පින්වතුනි වනය නැත්නම් කැලෑව. එතකොට සුදස්සන කියන මේ රජතුමා සියලු සැප සම්පත් අත්හැරලා දාලා වනගත වෙනවා. වනගත වෙන්නේ නිකම්ම නෙවෙයි. වනගත වෙන්නේ නිකම් ඉන්නත් නෙවෙයි. වනගත වෙන්නේ තමන්ගේ ප්‍රවෘජ්ජාව නැත්නම් තමන්ගේ අරමුණ තමන්ගේ අභිප්‍රාය තමන්ගේ අදිෂ්ඨානය මුදුන්පත් කරගන්නට අවශ්‍ය කරන ඉඩකඩ මාර්ගය හදාගන්නයි වනගත වෙන්නේ එතකොට ඒ සඳහා අර පහළවල ඉන්න බුදුරජාණන් වහන්සේලාගේ ලොකු අනුග්‍රහයක් ලොකු දායකත්වයක් ලැබෙනවා යටපත් වෙලා තියෙන ඉස්මතු කරන්නට ඕන ඒ පාරමිතා ගුණධර්මයන් ඉස්මතු කරවන්නේ බුදුරජාණන් වහන්සේලා සුදස්සන රජතුමා සුදසුන් රජතුමා වනගත වෙනවා. වනගත වෙලා බණපොත තුල සඳහන් වෙනවා තෙලස් දුතාංගයන් වර්ධනය කළා කියලා. දුතාංග කියලා කියන්නේ ධෘත අංග. සමහර අංගයන් සමහර කරුණාකාරණාවන් සමහර විශේෂිත දේවල් තමන්ගේ ජීවිතය හා බද්ධ කරගෙන ප්‍රගුණ කරන එකට කියනවා දුතාංග කියලා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවස දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා හිටියා. ඒ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතරතින් අග්‍රස්ථානයේ ලබාගත් මහරහතන් වහන්සේ කවුද කියලා පින්වත් හැමදෙනාම දන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබනවා. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා විදිහට භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ගන්නේ අපේ බුදුරජාණන් වහන්සේට නැත්නම් ගෞතම බුදුරජාණන් වහන්සේටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් දෙදෙනාටම එකහා සමාන වූ රූප ලක්ෂණ තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේට තිබුණා අපි අහලා තියෙනවා දන්නවා 32ක්. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ තිබුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ වලින් ප්‍රකට වෙන මහා පුරුෂ ලක්ෂණ හතක් තිබුණා. ප්‍රකට වෙන කියලා කියන්නේ ඕනම කෙනෙකුට බැලූ බැල්මට එක විදි එක එක ක්ෂණයකින්ම පෙනෙන මහා පුරුෂ ලක්ෂණ හතක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා තිබුණා. ඒ තිබුණ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දෙදෙනා වහන්සේ පින්ඩපාතේ වඩිනකොට අර ප්‍රකට වෙන චරිත ලක්ෂණ නැත්නම් ප්‍රකට වෙන රූප ලක්ෂණ තිබුණ නිසා මිනිස්සු බොහෝ වෙලාවට බුදුහාමුදුරුවන්වත් මහා කාශ්‍යපහාමුදුරුවන්වත් දෙදෙනාව පටලවා ගත්තා. ඒ පටලවාගෙන සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට දාණය පූජා කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියලා හිතාගෙන. මිනිස්සු සමහර වෙලාවට අපි දන්නවා සමහර සමහර භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන මිනිස්සු කොටස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දවසත් එයිමයි සමහර උදවිය සීවලි මහරහතන් වහන්සේට බොහොම කැමතියි. ඒ උදවිය උදේ පාන්දර දකින්න කැමති සීවලි හාමුදුරුවන්ව. ඒ උදවිය උදේ පාන්දර Tamange ගේ ළඟට වඩිනවට කැමති සීවලි හාමුදුරුවන්ව. ඒ උදවිය වැඩිපුර දානි පූජා කරන්න කැමති සීවලි හාමුදුරුවන්ට. ඒ වගේම තමයි තව සමහර කොටසක් හිටියා සරියුත් හාමුදුරුවන්ට බොහොම ලෙන්ගතොයි. ඒ උදවිය නිතර දකින්න කැමති සරියුත් හාමුදුරුවන්ව. පන්සලට ආවත් බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ මුලින්ම හම්බ වෙන්න යන්නේ සරියුත් හාමුදුරුවන්ව. ඒ වගේ සරියුත් හාමුදුරුවන්ව කොටසක් කැමති වෙනවා ශිවලී හාමුදුරන්ට කොටසක් කැමති වෙනවා වගේම ආනන්ද හාමුදුරුවන්ට ප්‍රිය කරපු කොටසක් හිටියා. ඒ උදවිය බණ අහන්න වැඩිපුර කැමති වුණේ ආනන්ද හාමුදුරුවන්ගේ. අනෙක් අයගේ බණවලට අකමැති කියලා නෙවෙයි. අනෙක් රහතුන් වහන්සේලාගේ බණට වඩා ආනන්ද හාමුදුරුවෝ බණ කියනවා නම් ඒ උදවිය කැමතියි. රජමාලිගාව තුල ඉන්න බහුතරයක් රාජ මහේෂිකාවෝ නැත්නම් රජමාලිගාව තුල ඉන්න රජතුමාගේ පරිවාර ස්ත්‍රීන් බහුතරයක් ආනන්ද හාමුදුරුවන්ට ලෙන්ගතුයි. ඒ නිසාවෙන් නිරන්තරයෙන්ම බොහෝ වෙලාවට ආනන්ද හාමුදුරුවෝ රජමාලිගාවට වැඩියා කියලා ආරංචි වුණොතින් එහෙම අනිකුත් මහරහතන් වහන්සේ කෙනෙක් රජමාලිගාවට වැඩියට වඩා විශේෂිත බවක් ආනන්ද හාමුදුරුවන්ට තිබුණා. ඒ අය බණ අහන්න වැඩිපුර කැමති වුණේ ආනන්ද හාමුදුරුවන්ගෙන්. එතකොට ඒ වගේම තමයි පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්දපාතේ වඩිනකොට මිනිස්සු සමහර පිරිසක් කැමති වුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පින්දපාතේ පූජා කරන්න. එතකොට මිනිස්සු එහෙම කැමති වෙන්න විශේෂ සමහර හේතු තිබුණා. සමහර උදවියක තියෙන කාරුණික චේතනාවට නැත්නම් කාරුණික වචනයට සමහර මිනිස්සු කැමති වුණා. සමහර මහරහතන් වහන්සේලා තුල කරුණාබර වචනය තිබුණා නිරන්තරයෙන්ම. ඒ වචනයට මිනිස්සු කැමති වුණා. සමහර මහරහතන් වහන්සේලා තුල රූප ලක්ෂණ තිබුණා මිනිස්සු කැමති වෙන. ඒ රූප ලක්ෂණ වලට මිනිස්සු කැමති වුණා. ඒ කෙලෙස් සහිත කෙලෙස් ඇති උදවියගේ හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් වඩිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා හිතලා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. දාන පූජා කළාට පස්සේ දෙවනුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමුදුරුව පිණ්ඩපාතේ අරගෙන වැඩියට පස්සේ ඒ නිවස ළඟින්ම වඩිනකොට ඒ උදවිය ළඟින්ම වඩිනකොට මිනිස්සු කල්පනා කළා එතකොට කලින් අපි දාන පූජා කළේ කාටද? අන මිනිස්සුන්ට තේරුණා Tamanට වැරදිලා කියලා. තේරුම් අරගෙන මිනිස්සු මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට පාත්‍රයට පූජා කළ දානෙ ටික ආපහු අරගෙන ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා ඒ වෙලාවේ මම නිසා ලොකු අපහසුතාවයකට බුදුහාමුදුරුවපත් වෙනවා. ඒකට මම කැමති නෑ. බුදුරජාණන් වහන්සේට මේ විදිහට සිද්ධ වෙන්න දෙන්න හොඳ නෑ. ඒ නිසා උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා. එතෙන් පටන් ජීවිත කාලය පුරාවටම වනගත වෙලා ඉන්න තීරණය කළා. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුල අර අපි සඳහන් කරන්නට යෙදුන තෙලස් දුතාංගයන් නැත්නම් 13ක් දුතාංගයන්ගෙන් බොහොමයක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රගුණ කළා. උන්වහන්සේගේ චරිතය තුල තිබුණා ඒ නිසා බුද්ධ ශාසනය තුල දුතාංග ධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒක දුතාන්ද කියලා කියන පින්වතුනි අපි දන්නවා දැන් මේ සුදස්සන සුදසොන් කියන මහරජතුමා වනගත වෙලා දුතාංග වර්ධනය කළා වැඩුවා කියලා බණපොතේ තියෙනවා. දුතාංග කියලා කියන්නේ සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා දුතාංගයක් වඩනවා පාත්‍ර දුතාංගය නැත්නම් උන්වහන්සේලා දාණය වළඳන්නේම පාත්‍රයෙන් පමණයි. දාණය වළඳන්නේම පාත්‍රයෙන් පමණයි. දැන් සමහර වෙලාවට අපි දැක්කේනවානේ සමහර ආමුදුරවරු පින්ඩපාතේ වඩිනකොට පාත්‍රය අරගෙන යනවා. සමහර වෙලාවට පන්සලේදී වළඳනකොට වැඩ ඉන්න ආරාමයේදී වළඳනකොට පාත්‍රයෙන් වළඳන්නේ නැහැ. නමුත් මේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර තියෙන විශේෂත්වය තමයි දුතාංග දරණ අය අතර විශේෂත්වය තමයි උන්වහන්සේලා අදිෂ්ඨානයක් කරනව පාත්‍රයෙන්ම පමණයි වළඳන්නේ කියලා. එතකොට සියලු කටයුතු කාරණාවන් සිද්ධ වෙන්නේ පාත්‍රය මූලික කරගෙනමයි. ගොඩාසලා දානේ වළඳන්නේ පාත්‍රයෙන්මයි. පැන් ටික පිළිගන්නෙත් පාත්‍රයෙන්මයි. සමහර භික්ෂුන් වහන්සේලා වඩනව දුතාංගයක් රුක්ෂ මූලිකම වෙලයි ඉන්නේ. ආරාමවල අසපුවල වාසය කරන්නේ නැහැ. ගස් මුල්ම තමයි සේනාසනයේ විදිහට අරගන්නේ. ඒවට හේතුත් තියෙනවා පින්වතුනි. දුතාංගයක් දුතාංගයක් නිකාම්ම කෙනෙක් වඩන්නේ නැහැ පුහුණු කරන්නේ නැහැ. ඒවට හේතුත් තියෙනවා. එතකොට සමහර උදවිය දුතාංගයක් වඩනවා මේ රුක්ෂ මූල දුතාංගය නැත්නම් රුක්මුලක් ඇසුරු කරගෙනම තමයි සියලු කටයුතු පවත්වන්නේ. පන්සල් තුල රැඳෙන්නේ නැහැ. ඒ රැඳෙන්නේ නැති වෙන්නේ ඒ අය දකිනවා පන්සල තුල තියෙන සමහර පලිබෝධ තත්වයන් දකිනවා. පලිබෝධ කියලා කියන්නේ සමහර වෙලාවට ඒ කාරණාවන් පැවිදි ජීවිතයට, භ්‍රමචාරී ජීවිතයට අවහිර වෙන සමහර කාරණා තියෙනවා. දැන් අපි දන්නවා ඇත්තටම අපි පන්සල් තුල වැඩ ඉන්නකොට අපිට බහුතරයකගේ බොහෝ කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඒවා අපිට පැහැර හරින්න පුළුවන් කමක් නැහැ. බණ අහන ඔය ඇත්තෝ පාන්දර දෙකට ආවොත් එහෙම හාමුදුරුවනේ අපේ මහත්තයාට අමාරුයි පිරිත් ටිකක් කියන්න එන්න, දේශනා කරන්න එන්න කියලා අපි යන්න ඕන. අපි වඩින්න ඕන ඒතරට. අපිට ඒක පැහැර හරින්න බෑ. ඔය ඇත්තෝ පාන්දර එකට විතර ආවොත් එහෙම හාමුදුරනේ මගේ දරුවා අසනීප වෙලා ඉස්පිරිතාලේ මේ වෙලාවේ දරුවට හොඳම අසාධ හොඳටම අසාධ්‍යයි. ඔබ වහන්සේට පුළුවන් නම් වඩින්න පිරිත් ටිකක් කියන්න, පිරිත් සූත්‍රයක් කියන්න, පිරිත් නූලක් බඳින්න කියලා කතා කළොත් අපි ඒතනට යන්නට ඕනා. ඒ නිසා සමහර විට පින්වතුනි අපි දකිනවා පන්සල් වල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා බොහොම කාර්යබහුලයි. නමුත් එහෙම නොවී පුළුවන් කමකුත් නැහැ. සියලු දෙනාම ආර්ය ආරණ්‍ය වාසී වෙලා මේ කටයුත්ත කරන්නත් බෑ. සියලු දෙනාම දුතාංගධාරී වෙලා මේ කටයුත්ත කරන්නත් බෑ. බණ ටික අවශ්‍ය තැනදී බණ ටික දේශනා කරන්න ඕන. සෙත් පෙරෙත් ටික අවශ්‍ය තැනදී සෙත් පෙරෙත් ටික දේශනා කරන්න ඕන. පාංශකෝලට යා යුතු තැනදී පාංශකෝලයට යන්න ඕන. දාණයට වඩින්න ඕන තැන දාණයට වඩින්නට ඕන. එතකොට ඒ නිසා පින්වතුනි බොහෝ වැඩ කොටසක් පන්සල තුල තියෙනවා. එතකොට අර අපි කතා කළ විදිහට වෘක්ෂ මූලික වෙන වනය තුලම වාසය කරන තවුසෙක් වේවා භික්ෂුවක් වේවා දුතාංගයක් පුහුණු කරනවා මම ජීවිත කාලයේ පුරාවටම වනසෙනසුන ඇසුරු කරගෙන තමයි ඉන්නේ පන්සල තුල තියෙන ආදීනව පන්සල තුල තියෙන පලිබෝධ සමහර වෙලාවට දකිනවා. ඒ පන්සල තුල Tamangen වෙන්නට ඕන ඉෂ්ට වෙන්නට ඕන යුතුයකම් එක්ක මට මේ ගමන යන්න අමාරුයි කියන එක තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන අපි මේ කියන දුතාංග පැත්තට සමහර විට යොමු වෙනවා. එහෙම අවස්ථාවන් තියෙනවා. එතකොට දුතාංග 13ක් පිළිබඳව මන පොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ රජතුමා පින්වතුනි වෙස්සබෝ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගෙන දුතාංග දරණ කෙනෙක් විදිහට වනගත වෙලා දුතාංගධාරී පුද්ගලයෙක් විදිහට බණ භාවනා සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන ඒ ඒ කාලවලදී පින්වතුනි උපදින්නට යෙදුන ඒ ඒ කාලවලදී ලෝකය තුල පහළවන්නට යෙදුන බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලැබුවා. බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබනවා වගේම නැත්නම් අනාගතයේ දවසක මේ විදිහට මේ නමින් බුද්ධත්වයට පත්වෙනවා කියන අවසරය ලබනවා වගේම තමන්ව මේ ලෝකයට බිහි කළ අම්මගෙනුත් බෝධිසත්ව කෙනෙක් විවරණ ලබනවා. ඒ අම්මා කෙනෙක් හදවතින්ම පැන නගින අප්‍රමාණ ආදරයෙන් යුක්තව හදවතින්ම පැන නගින අප්‍රමාණ කරුණාවෙන් යුක්තව කෙටියෙන් කියනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගේ උච්චතම අවස්ථාව අම්මා කෙනෙක්ගේ මනස තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ඉහළම විදිහට ඔද වැඩිච්ච අවස්ථාවකදී බෝධිසත්වයන් වහන්සේට විවරණ දෙනවා මගේ පුතා අනාගතේ කවදා හරි දවසක බුදු වේවා කියලා මගේ පුතා බුදුබව ලබත්වා කියන විවරණය අම්මා කෙනෙක් දෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේලාගේ විවරණය වගේම තමන්ගේ මේ ලෝකයට බිහි කළ අම්මගේ විවරණයක් බොහොම අවශ්‍ය වෙනවා. එතකොට පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේට අපේ බෝධිසත්වයාණන් වහන්සේට ඒ සියලු දෙනාගේ අවසරය ඉඩකඩ ලැබුණා. අම්මගේ අවසරය ලැබුණා. එතකොට මේ අම්මා Tamanගේ වචනයෙන් පින්වත්තුනි මේ කාරණාව කියනවා සමගම ඒ සතර බ්‍රහ්ම විහරණවල උච්චතම අවස්ථාව සතර බ්‍රහ්ම විහරණ උදවැඩේ ගිය අවස්ථාව එතෙන් පටන් බෝධිසත්වයන් වහන්සේගේ අම්මා වෙන්නේ මේ නියත විවරණ දීපු අම්මමයි බුද්ධත්වය අවබෝධ කරගන්නේ යම් දවසක්ද ඒ දවස වෙනකම්ම අම්මා වෙන්නේ මේ නියත විවරණ දීපු අම්මමයි හේතුව ඒ වටපිටාව දරන්න පුළුවන්කම ඉදප්‍රස්තාව සබාදාම හදන්නේ ඒ අම්මට ඒ අම්මා සමහර ධර්මතාවයන් වලට මූණ දෙන්න වෙනවා දැන් අපි දන්නවා බෝධිසත්වයන් වහන්සේ උපද්දවපු ගමන්ම බෝධිසත්වයන් වහන්සේව බිහි කරපු පිහි කරලා දින 7ක් යනකොට ඒ අම්මා කලුරිය කරනවා මහා මායා දේවිය කලුරිය කළා ඒක ධර්මතාවයක් පින්වත්නි. ඒක සිද්ධ වෙන්නේ ඇයිද කියන කාරණාව පිළිබඳ අපිට තර්ක විතර්ක කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ධර්මතාවයක්. එතකොට ඒ අම්මා පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ බිහි කළා දින හතක් යනකොට කලුරිය කරනවා. ඒ වගේම තමයි ඒ අම්මා බෝධිසත්වයන් වහන්සේ නමක් කුසේ පිළිසඳ ගත්තට පස්සේ નિરાයාසයෙන්ම ඒ අම්මා Brahmachari ජීවිතයක් ගත කරනවා සීලවන්ත ජීවිතයක් ගත කරනවා අම්මා විතරක් නෙවෙයි. ඒ විවරණය තාත්තගෙනුත් ලැබෙන්නට ඕන. එතකොට ඉතින් බෝධිසත්වයාණන් වහන්සේ රජගෙයින් එළියට යනකොට රාජ්‍ය සම්පත් අත්හැරලා දාලා එළියට යනකොට ඒ අවස්ථාවන් අවස්ථාවන් වලදී ඒ දේවල් වලදී හිත හදාගෙන මදහත්ව හිතන්නේ තාත්තටත් ඒ ඉඩකඩ ලැබෙන්න ඕන. ඒ නිසා මේවා එකපාරම සිද්ධ වෙන දේවල් නෙවෙයි. බෝසත් බෝධිසත්වයාණන් වහන්සේගේ බිරිඳ වෙලා උපදින කෙනා හැම භවයකදම හැම ජීවිතයකදම බෝධිසත්වයාණන් වහන්සේට හයියක් වෙනවා. බෝධිසත්වයන් වහන්සේට රුකුලක් වෙනවා. බෝධිසත්වයන් වහන්සේට ආශිර්වාදයක් වෙනවා. යම් දවසක ඔබ බුදු බවට පැමිණෙනවද ඒ දවස දක්වාම ප්‍රගුණ කරන්නට ඕන පාරමිතා ගුණධර්මයන් ටික ප්‍රගුණ කරන්න මම ඔබට ශක්තියක් වෙනවා කියන අදිෂ්ඨානය ඇතිවයි බෝධිසත්වයන්න් වහන්සේගේ බිරිඳ බෝධිසත්වයන්න් වහන්සේ එක්ක සසර ගමන තුල එන්නේ. එහෙනම් පැහැදිලි පින්වතුනි මේවා සමහර වෙලාවට කෙනෙකුට හිතන්නවත් පුළුවන් කමක් නැති දේවල්. එනිසා මේව ඇස් දෙකට විශේෂ වෙන ප්‍රමාණයට වඩා එහාට ගිය විශ්ව ධර්මතාවයන් පින්වතුනි. එනිසා ප්‍රජා මහාමායා දේවිය, යශෝදරා දේවිය මේ අය රාහුල කුමාරයා මේ අය ආවේ පාරමිතා ගුණධර්මයන් එක්ක. ඒ අය හැමදෙනාමත් පාරමිතාවන් පූර්ණණය කළා. නිකම්ම නිකන් ඇවිල්ලිවර වෙලා ඒ தත්යන් වලට ලැබුවා නෙවෙයි, පත් වුණා නෙවෙයි. ඒ ඇත්තොත් පාරමිතා පූර්ණණය කළයි ඒ තැන් වලට ඒ தත්යන් වලටපත් උනේ. ඉතින් ඒ නිසා වෙස්සබූ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබන සුදසුන් කියන මහරජතුමා එතුමාණන් වෙස්සබූ බුදුරජාණන් වහන්සේට විශාල මුදලක් වියදම් කරලා බොහෝ පහසුකම් ඇති ගඳකිලියක් පූජා කරලා ඒ ගඳකිලියත් එක්ක පරිවාර විහාර දහසක් සකස් කරලා පූජා කරලා වෙස්සබූ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබනවා අනාගතේ ගෞතම නමින් බුද්ධත්වයටපත් වෙන්න මේ විවරණය දෙනවත් එකම පින්වතුනි දස දහසක් සක්වලවල් කම්පා වෙනවා කියලා කියනවා බුදු කෙනෙක්ගෙන් බුදු බුදු කෙනෙක්ගෙන් තව කෙනෙකුට බුද්ධත්වයේ පිණිස විවරණ ලැබෙනකොට දස දහසක් සක්වලවල් කම්පා වෙනවා කියලා කියනවා. අපායේ තියෙන ලෝ ගිනිදර නිවිල යනවා කියලා කියනවා. වේදනාවෙන් පීඩිත වෙලා ඉන්න සත්වයෝ සැනසෙල්ල ලබනවා කියලා කියනවා. පින්වතුනි සියලුම ලෝකයට විශ්වයටම මේ විවරණ දෙනකොට අවස්ථාව දැනෙනවා කියලා කියනවා. දෙවිවරු ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. බ්‍රහ්මයෝ ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. මොකද්ද මේ පහළ වෙලා ඉන්න බුදුහාමුදුරුවන්ගේ දවස අපිට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි නම් මේ විවරණ දෙන බෝධිසත්වයාණන් වහන්සේ නැත්නම් මේ කෙනා යම් දවසක බුද්ධත්වය අවබෝධ කරගන්නවද එදිනටමත් අපිට මේ සසරින් ගැලවෙන්නට ඉඩ ලැබෙන්න කියලා දෙවිවරු බ්‍රහ්මය සාදුකාර දීලා අදිෂ්ඨාන කරනවායි කියලායි බණ පොතේ සඳහන් වෙන්නේ. එතකොට ඒ අදිෂ්ඨානයන් බොහොම ප්‍රබලයි පින්වතුනි. අපි සාමාන්‍ය එදිනෙදා වෙලාවල් වලදී කරන ප්‍රාර්ථනා අදිෂ්ඨාන වගේ නෙවෙයි. බුදු කෙනෙකුන් විවරණය දෙනකොට ඒ විවරණය දෙන අවස්ථාව දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මනුස්සයන්ට ඇහෙනකොට ඒ ප්‍රඥාව මෝරලා ගිය ඥාන ශක්තිය මෝරලා ගිය සත්ත කොටාස තමයි අදිෂ්ඨාන කරන්නේ. එහෙනම් අනාගතයේ මේ දවස අපි මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ වෙලා සසරින් නිවෙන්නට ඕන කියලා. එතකොට මේ අදිෂ්ඨාන බලය පින්වතුනි අදිෂ්ඨාන ශක්තිය සමහර වෙලාවට ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගෙන ඒ தත්වයටපත් වෙනකොට පින්වතුනි අපි දන්නවා එවැනි අර පෙර ජීවිතවලදී අදිෂ්ඨාන ප්‍රාර්ථනා සිද්ධ කළ දස දහසක් අප්‍රමාණ පිරිසක් ලක්ෂ කෝටි ගාණක් පිරිසක් අපේ බුදුරජාණන් වහන්සේගේ දවසේ අදිෂ්ඨාන බලෙන් උත්පත්තිය ලැබලා මගපල අවබෝධ කරගන්නව ලබා ගන්නවා. එතකොට සරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ආවේ එහෙම. යශෝදරාව ආවේ එහෙම. රාහුල කුමාරයා එන්නේ එහෙම. සුදෝන් මහරජතුමා එන්නේ එහෙම. ආනන්ද හාමුදුරුව ආවේ ඒ විදිහට. මහා කාශ්‍යප හාමුදුරුව එන්නේ ඒ විදිහට. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව පළමුවෙන්ම අවබෝධ කරගන්නේ සසර පාරමිතා බලයන් එක්ක. ඒ නිසා පින්වතුනි විශ්ව ධර්මතාවයක්. කෙනෙකුගේ මනසට හිතලා හිතලවත් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැති ධර්මතාවයක්. ඒ නිසා අද වුණත් සමහර වෙලාවට අපි දකිනවා සමහර උදවිය මේ ගෞතම බුද්ධ ශාසනය තුල නැත්නම් අනාගතයේ පහළ වෙන මිතේ බුදුන් පාමුල මෛත්‍රී බුදුහාමුදුරු ළඟදී හැරි නිවන් දකින්න කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනා ගොනු කරන උදවිය ඉන්නවා. අපි කොයි වෙලාවදිවත් ඒක වැරදි කියලා කියන්නේ නැහැ. හැබැයි උත්සාහවත් වෙන්නට ඕන මේ ලැබපු ජීවිතය තුලදීම මේ බුද්ධ ශා ශාසනය තුළදීම යම්කිසි මාර්ගඵලයක් ලබන්නට. මොකද සසර ඉපදෙනවා කියන එක දුකයි වේදනාවයි. හැබැයි යම්කිසි කෙනෙක්ගේ මනස තුළ නැවත නැවත ප්‍රගුණ කළා තියෙන නැවත නැවත පුහුණු කළා තියෙන්නේ අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ දවස මම අහවල් කෙනා වෙලා උත්පත්ති ලැබනවා. එතනදී මම නිවන් දකිනවා කියලා යම් කෙනෙක් ප්‍රගුණ කළා තියෙනවා නම් පෙර ජීවිතවලදී බුදවරු ඉදිරිපිටදී සමහර වෙලාවට විවරණ ලැබලා තියෙනවා නම් ඒ උදවියට බොහෝ වෙලාවට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ දවස වෙනකම්ම යන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුන් හොඳට කල්පනා කරන්න හිතන්න එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරම් පෙරුවා. අවුරුද්දක් දෙකක් නෙවෙයි. ඒ කාල සීමාව ගැන අපිට හිතන්න බෑ. දරුවෝ කොපමණ දන් දුන්නද? Tamange බිරිඳ කොච්චරනම් අවස්ථාවල දන් දුන්නද? Tamanta තීච්ඡ රජසිරේ සැප කොච්චරනම් දන් දුන්නද? Tamange ඇස්කන් නාස් අතපය කොච්චර දන් දුන්නද කියලා පින්වතුනි අපිට හිතන්න බෑ. හිතන්න යන එකත් පින්වතුනි සමහර වෙලාවට හිත උමුතු වෙනවා හා සමාන දෙයක්. ඒසා මහා විශාල කාලයක් පාරමිතා පෙරුවා. එහෙම පාරමිතා පුරාගෙන එන ගමනේදී තමයි වෙස්සබෝ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබන්නේ. එසේ විවරණ ලබාගෙන 24ක් බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබාගෙනයි ගෞතම නමින් සම්බුද්ධත්වයට සම්බුද්ධ රාජ්‍යයට පත්වන්නේ. ඒ නිසා පින්වතුන් මේ වෙලාවේදී කල්පනා කරන්න සදහැසිත ඉස්මතු වෙන්න තමන්ගේ පාරමිතාවන් අදිෂ්ඨාන ප්‍රාර්ථනා සඵල වෙන්න තවදුරටත් මේ සම්බුද්ධ ශාසනය තුල පින් කුසල් සිද්ධ කරන්න අවසාන අරමුණු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්න තමන්ගේ බලාපොරොත්තු කාරණා සමහර වෙලාවට අනාගතයේ බුදවරු ඉදිරිපිට අම්මා වෙන්න තාත්තා වෙන්න අගසව් වෙන්න සමහර වෙලාවට ප්‍රාර්ථනා කළ කුසල ශක්තිය යටපත් වෙලා ඉන්න උදවිය ඉන්න පුළුවන්. ඉතින් ඒ ඇත්තන්ට බොහොම වටිනවා ශ්‍රද්ධාව උපදවාගෙන තව තව කුසල් දහම් පූර්ණේ කරන්න. මේ ජීවිතයේදීම උත්සාහවත් වෙලා නිවන් දකින්න සසර ගමන නිමා කරන්න උත්සාහවත්ව කරන ඇත්තොත් උත්සාහවත් වෙන ඇත්තන්ට වටිනවා මේ ජීවිතය තුළදී මේ කරුණු කාරණා සඵල කරගන්න සාර්ථක කරගන්න මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම තමයි අනාගතයේ බුදුන් දවසක යම් කිසි ප්‍රාර්ථනා අදිෂ්ඨානයක් ඇත්නම් ඒ බුදුරජාණන් වහන්සේලා දවස ඒ තැන් වලට පත්වන්නට මේ ශ්‍රවණය කරන ධර්මානුශාසනාව ආශිර්වාදයක් වෙනවා. කුසලයේ ඉස්මතු කිරීම යටපත් වෙලා තියෙන චේතනාවන් මුදුන්පත් කිරීමක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම මේ වෙලාවේ කල්පනා කරන්න අපි වෙස්සබු බුදුරජාණන් වහන්සේගෙන් විශේෂයෙන් අපේ බෝධිසත්වයාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විවරණ ලැබපු අවස්ථාව පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන අනුශාසනා සිද්ධ කරන්නට යෙදුනේ. එහෙනම් මේ වෙලාවේ හැම හිතකම ශ්‍රද්ධාව ඉපදිලා තියෙනවා. හැම හිතකම කුසලයේ ඉපදිලා තියෙනවා. මේ බණ අහන ධර්ම ශ්‍රවණය කරන කිසිදු හිතක තරහ වෛරය කෝපය ඉපදිලා නැහැ. ඒ නිසා මේ කුසලයේ ඉපදිච්ච ශ්‍රද්ධාව ඉපදිච්ච පින මෝරච්ච හැම කෙනෙක්ම කල්පනා කරන්න මේ සියලු කුසල චේතනාවන් ලෝසසුන් සුරකින සියලු දෙවියෝ අනුමෝද අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරන්න. ඒ වාගේම අප නමින් මිය පරලව ගියා වූ සීල වර්ග પરම්පරාවල ඇත්තනොත් මේ රැස් කරගත් පින්පෙත් අනුමෝදන් වෙත්වා භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. අවසාන වශයෙන් දෙවියන්ටත් නමින් මිය ගිය සියලු ඥාතීන්ට ධර්මානුශාසනාව සිද්ධ කළ මට ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් බුද්ධත්වය, පසේ බුදු බව, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී බෝධියට පැමිණ ඔබටත් මටත් උතුම් සැනසෙල්ල පිණිස මේ මහා කුසල කර්මය පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා සාදු සාදු කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු වෙසක් ධර්මදේශනා මාලාවේ 21 වන විවරණ අවස්ථාව. වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ ලද විවරණයන් පිළිබඳව විවරණය කරමින් ධර්මදේශනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ මොරටුව කොරකාන කතුරුතුව දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැදිකල්ලි චන්දාලෝක ස්වාමීන් වහන්සේටත් එවන් වූ සාත්වික කටයුතු තව තවත් ඉටු කරන්න ශක්තිය ධෛර්යය නිරෝගී සුවය චිරජීවනයක් උන්වහන්සේගේ ආදරණීය දෙමාපියන්ටත් මේ ආශිර්වාදයක් වේවායි අපි සාදුකාරයක් වත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු මෙම ධර්මදේශනාවේ සංයුක්ත දෙපියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න 0111 30යි 710යි 82 ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 0112 697යි 140 0112 697යි ආගමික අංශයේ දුරකථන අංකය විදේශගත ඔබේ යාතිත මිත්‍රාදීන් දතුරුවන් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවා ලබන මෙම ධර්ම දේශනාවලට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමේ වෙබ් අඩවිය